සත්‍ය සම්බන්ධ වෙනවා අප මේ වගේ මේක ආනාපාන භාවනා පිළිබඳ පළමු දේශනාව කරනවා සතර සතිපට්ඨාන සූත්‍රයේ කායන පස්නා විස්තර කරන්නට පළමුවෙන්ම දක්වා ඇත්තේ ආනාපාන සති සමාධි භාවනාව. එහිදී අපි මේ සඳහන් කළේ සතෝ ආස්තකේ සතෝ පක්ෂකේ සේනෙ නිතරම ආකාරකවනා සේනෙ නිතරම ආකාරකවනා කියන ආනාව කරලා ඒ කිසේ කෙනෙකුට භාවනාව කිසේ කරන බලින්ද දෙන්නේ කාරණාව ඒ කාරණා ලැබෙන්නේ නැහැ එහිදී මතක් කර උදා කර ගැනීම සඳහා අවස්ථා තුනක් දෙතේ අධියේ තුනක් සංගමණය කළ යුතු බව පෙන්වන කළා ඒ සාකච්ඡාවේ සඳහන් කරනවා නම් පළමුවෙන්ම ආස්වාද ප්‍රාස්වාද ආරම්භ කරමින් භාවනාවේ යෙදෙන විට සිත එකම කරගන්නට නොහැකි ඇයට තියෙන පරිකාම වචනයක් හෝ බුද්ධෝ කියන වචනය සම්බන්ධ කරගෙන හෝ එසේත් නැත්නම් ගණන් කිරීම අනුගමනය කරමින් හෝ ආස්වාද ප්‍රාස්වාද කියන සිහිය ප්‍රවැත්වීම පළවෙනි අදියරේ ඊට පස්ව එසේ නැමෙන කීය පවත්වාගෙන යන අරමුණ කරා සිට දුවන්නේ නැතුව සිත පවත්වාගෙන යන්නේ හැකියාව වස්තුවාට පසු ඒ පරිකම්ම වචනේ වශයෙන් භාවිත කරන ලද බුද්ධෝ කියන වචනේ කෝ ගණන් කිරීම අතහැර ආස්වාද ප්‍රාසාස දෙස බලන ආස්වාද ප්‍රාසාසයේ මෙහි කියන්නේ මේ දෙවන අවස්ථාව දෙක හඳුන් කරන්නට හැකි වූ ආකාරයට වෙනත් තරණ කරාකට දුවන්නේ නැති එහෙම සිත පවත්වීම හැකියාව දරුවාට පසු ආස්වාද ප්‍රාස්වාද කියන එක අපි තේරුම්පත් නොකර ආස්වාද ප්‍රාස්වාද දෙක සුඛයෙන් බලන්නේ නැති කියන ඒක ආස්වාද ප්‍රාස්වාද වදින තැනක් තේරෙනවා ඒ වදින තැන සිත සබාගෙන ඒ ආස්වාදයේ සහ ප්‍රාස්වාදයේ සිහිය පවත්වාගෙන යන්න එන්න මේකට ආදී රතන තමයි අපි එදා දේවාලයේ ඉන්නකොට තියෙන්නේ මේ ඇලෙන සතු දෙක තුළ යන භාවනාවේ නියුණාන මේ වෙන මොහොත සමාධිය කර්මවලට වැඩෙන්න ඕන සතිය කර්මවලට වෙනමන්න ඕන. අද එතන සිටේ ඉතිරි කොටස් අතර කිරීමයි කරන්නේ. කායන පස්සනා සතිපට්ඨාන භාවනාවේ ආනාපාන පස්සනා භාවනාව විස්තර කරන විට එය සතර ආකාරයෙන් ප්‍රබලකලයේ බව ප්‍රකාශනා තේ සම්බන්ධව වදාළා. දීගන්නා පස්ස සංගෝ දීගන්නා සුඛාමේති ප්‍රඥානාති දීගන්නා පස්ස සංතෝ දීගං පස්ස සාමේති ප්‍රඥානාති ඒ කියන්නේ දේශෝ වාස්වාස දීර්ඝාස්වාස ධර්මයෙන් දකින ඒ වගේම දේශෝ කාස්වාස දීර්ඝාස්වාස වශයෙන් දැනගන්න මේ පළවෙනි කොටස සස්සං ආසංකෝ රක්ඛන්නා සුඛාමේති ප්‍රඥානාති රක්ඛන්නා පස්ස සංතෝ සිතේ ආස්වාද දෙටි ආස්වාද වශයෙන් දෙටි ආස්වාද දෙටි ආස්වාද වශයෙන් දැනගන්න. ඒ දෙක තුන්වන අවස්ථාව සම්පකාය පච්චාන්නේදී අස්සස්ථානයේ සික්ෂතේ සම්පකාය පච්චාන්නේදී උපස්සස්ථානයේ සික්ෂතේ මුළු කායම දැකීමෙන් ආස්වාද කරමින් හිටිනවා මුළු කායම දැකීමෙන් ආස්වාද කරමින් හිටිනවා හතරවන අවස්ථාව පස්සන්දයන්කාර සංස්කාරණයන් සුත්තාමයේ දෙත්තේ පස්සන්දයන්කාර සංස්කාරණ පස්සදස්සාමයේ දෙත්තේ කාය සංස්කාර සංසිඳවම ආස්වාද කරන හික්මනා කාය සංස්කාර සංසිඳවම ආස්වාද කරන හික්මනා මෙන්න කියන ලද කොටස් හතර සමත වශයෙන් ප්‍රගුණ කරන්නට පුළුවන් විදර්ශනාව වැඩන ආකාරයෙන් විදර්ශනා භාවනාවක් වශයෙන් ප්‍රගුණ කරන්නට පුළුවන් අද මා කල්පනා කරන්නේ මේ ඇයට මේ කොටස් අතර සමත වශයෙන් කෙසේ ප්‍රගුණ කළ යුතුද කියන කාරණාව දැනගන්න වෙනවා. විස්තර කරගන්න. ඊට පස්සේ සතියේදී මේ කොටස් අතර විදර්ශනාවක් නම් විදර්ශනා භාවනා වැඩන ආකාරයෙන් කෙසේ කළ යුතුද කියන කාරණාව විස්තර කිරීමට අදහස් කරනවා. සමතේ කරන දුකෝ දිනු කරගෙන සිත සමාධිමත් ස්වરૂපයකට පත් කරගන්න හැකි යෝගාවචරයන්ට පහත් වෙනවා. විදර්ශනා ළඟදී භාවනා කරන්නට හැකිවන නිසා පළමුවෙන් සමුද වශයෙන් මේ ප්‍රබල කරන ආකාරයෙන් අද උත්තර කරන්නේ. අස්සතෝ මස්සති සතෝ පස්සති තීනි යතුම ආස්වාදනයේට තීනි යතුම ආස්වාද කරන විට ආස්වාදයේ පාස්වාද වටින ස්ථානයේ සිට පිටවන්නේ ඒක බලන කොට යෝගාවචරයන්ට පහතෙන් ආභෝධයක් ඇති වෙනවා. මේ අසකරණය දීර්ඝෝ ආස්ථාපයක් නැතිවම දීර්ඝෝ ආස්ථාපයක් සමහර විට කෙටි ආස්ථාපයක් වෙනවා නම් ඒ ඇතුළන්නේ කෙටි ආස්ථාප වශයෙන් කෙටි ආස්ථාපකට යනවා නම් ඒක තමයි කෙටි ආස්ථාප වශයෙන් අවබෝධයක් ඇති වෙනවා මේ විශේෂයෙන්ම අපිට සබාවතේ ඉස්සත් වෙනවා සමථය භාවනාවක් වශයෙන් මේ ආනාපාන සති සමාධි භාවනාව ප්‍රගුණ කරන විට ඕනෑම ආස්වාද ප්‍රාසාස ගන්නට හොඳ නැහැ. ස්වාභාවික වශයෙන් සිදුවන ආස්වාද ප්‍රාසාස එලෙසින්ම ස්වාභාවික වශයෙන් සිදුවෙන්නට ඉඩ හරිනවා. එසේ ස්වාභාවික වශයෙන් සිදුවන ආස්වාද ප්‍රාසාස කරන කාලය තුළදී දීර්ඝ වශයෙන් ආස්වාද ප්‍රාසාස ඇතිවෙනකොට ඒක ඒ ආකාරයෙන් දකිනවා. ඒකලයෙන් ඒ ආස්වාදව ප්‍රාසාස පිටවන විට එයත් සිහි ආස්වාද ප්‍රාසාස වෙනව බව කරගන්නවා. මේක හිතනවා මේ වෙනවා දේශවාස්වාසනාවකදී වශයෙන් ඒ කිසිමෝ දේශ භාව ගැන බලාගෙන පිළිබඳ අවබෝධයක් පිටේ පහළ වෙනවා කියන්නේ කරන්නේ. ඒ පක්ෂාන්දිදා මංග පාළිය කියන කොටේ ආනාපාන සති භාවනාව විතර කරන්නේ දීර්ඝ වශයෙන් ආස්වාද ප්‍රාසාස නම ආකාරයෙන් වැඩි විදු ආකාරය සහ කෙටි වශයෙන් ආස්වාද ප්‍රාසාස නම ආකාරයෙන් දෙමළ ආකාරය දක්වා තිබෙනවා. ඒක එක්තරම් වැදගත් නොවත් ඒ කරුණ නාමයක් අපේ පෙන්වන්න කරනවා. පළවෙනිම දේශවාසී ආස්වාදක ආස්වාද දකින්න ඒ ආස්වාදක ආස්වාදයේ දුක බව හෝ එසේ නැත්නම් ආස්වාදක ආස්වාද දෙවීමට දක්වන කාල සීමාව අනුව සමාජ අවබෝධයක් ඇති වෙන ඒ ආස්වාද කිරීමට දාස්වාද කිරීමට ගන්න කාලයේ දීර්ඝයි කියන. ඉතින් නැත්නම් මේ ගණබදන ආස්වාදෝ පිටකන ලබන ආස්වාද දීර්ඝයක් වශයෙන් හෝ පිටියක් වශයෙන් අවබෝධ වෙනවා. ඉතින් මේ අත්දාන වශයෙන් කියන්නේ කාල වශයෙන් හෝ එහෙම නැත්නම් මේ ආස්වාද පාස්වාදයේ දීර්ඝ ස්වභාවය මතෝ ආස්වාද ලැබීමේ එකක්. එලෙසින්ම ආස්වාද දීර්ඝ වශයෙන් දැකීම දුක ඊට අමතරව ආස්වාද ප්‍රාසාර කියන කොටස් දෙකම දැකීම තුන. මේ ආකාර තුනෙන් සිත ප්‍රගුණ කළ යුතු බව ඒ පරිසම්මුදා මාර්ග පාළිය දක්වා තිබෙනවා. එන්න මේ විදිහට සිත ප්‍රගුණ කරගෙන යන විට භාවනාවේ නියමනයට සංදයක් සමානට වඩා හිතපත්යක් කරස්සක් පමණ වෙනවා භාවනා කරගෙන යනකොට ඒ සංදේ පාදක කරගන්නා විට සංදේ ඉදිරිපත් කරන විට විශේෂයෙන්ම සංදේ උපාදානයක් වශයෙන් පිටතල වැඩ කරන විට අර කලින්ට වඩා ආස්කාර ප්‍රාසාත තේරුම් වෙනවා ඒ නාට ඊට වඩා සමහර විට දීක් වෙනවා මෙසේ ඒ සංදේ ප්‍රමුඛ වෙලා සංදේ පාදක කරගෙන දීර්ඝාස්වාස දීර්ඝාස්වාස වශයෙන් ඒ සංදේ පාදක කරන සංදේ පිටු කරගෙන දීර්ඝාස්වාස දීර්ඝාස්වාස වශයෙන් එලෙසින්ම සංකේ මුල් කරගෙන ජීවිත අවස්ථා සහ භාෂා දෙකම අවබෝධ කර ගැනීම. මේකත් කරුණ තුනක් තිබෙනවා. මෙසේ සංකේ පාදක කරගෙන නැවත නැවත භාවනාවේ යෙදෙන විට සමාජ සිතට ප්‍රීතියක් දැනෙනවා නිරාමිත ප්‍රීතියක් ආස්වාද ප්‍රාස්වාද සංසිඳීම තුළින් විශේෂයෙන් මේ නිරාමිත ප්‍රීතිය ඇතිවන්නේ. මෙන්න මේ ප්‍රීතිය අවස්ථාව අත්දැකීම ආස්වාද දේශනාවෙන් දැකීම ඒක කියන පාස්කාස දේශ වශයෙන් දැකීම ආස්කාස පාස්කාස දෙකම දේශ වශයෙන් දැකීම කියන එකමත් කොටස් තුනක් තියෙනවා. මෙන්න මේ ආකාරයෙන් නව ආකාරයකට නව විදිහකට මේ දීර්ඝ ආස්කාස පාස්කාස අවබෝධ කරගත යුතු බව මට සම්මුදාමක පාඩු දක්වා තිබෙනවා. ඒකේ ආස්වාද ප්‍රාස්වාදවලට මෙන්නම ආකාරයෙන් එලෙසින්ම දෙනවා කරන විට මේ දීර්ඝවත්යෙන් හා පිටිපස්සෙන් ආස්වාද ප්‍රාස්වාද ප්‍රපුණ කළ හැකි ආකාරය 18ක් තිබෙනවා. මේ සාරාකාරයෙන් සමාජ සංකේ ජනිත වෙන බව තේරෙන්නේ නැත්නම් ප්‍රීතිය ජනිත වෙන බව තේරෙන්නේ නැත්නම් අර සීයෙන් යුතුව ආස්වාද ප්‍රාස්වාද ක්‍රමයේ තිබෙන විට ඒ ආස්වාදයේ දීර්ඝ සම්භාවය වශයෙන් ආස්වාදයෙන් පටන් කාලයෙන් තෝ ඒ ආස්වාදෝ ප්‍රාස්වාදයේ පිටවතෙන් මොදීතෝතෙන් අවබෝධ කරගන්නේ කියන්නේ අවබෝධයක් තියෙන ඒ භාවනාවෙන් ඒ කරන්නේ පිටදී වන්න කටයුතු කරන්න ඕනේ. මෙන්න මෙසේ දීර්ඝතම කෙටි ආස්වාස්වාසාති ඒකයෙන් අවබෝධ කරගන්නා විට අර කලින්ට වඩා සතිය දිනනවා කලින්ට වඩා සමාධිය දිනනවා මේ සතිය සහ සමාධිය දියුණු කර ගැනීමට අත්‍යවශ්‍යයක් වශයෙන් තමයි මේ දීර්ඝ වශයෙන් සහ කෙටි වශයෙන් ආශ්‍රාව ප්‍රාසාත අවබෝධ කරගත යුතුවන්නේ. සාමාන්‍යයෙන් ආශ්‍රාව ප්‍රාසාතයට බලාගෙන යනවට වඩා එහි යථාර්ථෝකේ අවබෝධ වෙමින් භාවනා කරන විට සතිය සමත් දෙයෙන් දියුණු වෙනවා සමාධිය තවත් දෙයෙන් දියුණු වෙනවා. මෙන්න මෙතන සත සමාධි ප්‍රමේය දියුණු වෙමින් යන විට මේ ආස්වාද පාස්වාද මොනිකයන සබ්බපායපත් කන්නේදී අපලස්ථානයේ පිටකොට යනකොට ප්‍රබල කාණයක් පුළුවන් වෙනවා. සබ්බපාය කියන එකට අදහස් කරන්නේ මොනිකය අපේ විදර්ශනා භාවනා විස්තර කරන විට සබ්බපාය කියන වචනේ විස්තර කරනවා ඒ විදර්ශනා භාවනාවට අනුරූප වන ආකාරයෙන්. අද මේ සමත වශයෙන් භාවනා කරන නිසා සම්පකාය දෙනකින් ඒ මතක් කරන්නේ සමත වශයෙන් කටයුතු බලන එකෙන් මතක් වන්නේ මුළු ආස්වාදය සාස්වාද. ඒ කියන්නේ සම්පූර්ණ ආස්වාද රැල්ලක් සහ සම්පූර්ණ ආස්වාද රැල්ලක්. මේ සම්පූර්ණ ආස්වාදයේ හෝ සම්පූර්ණ ආස්වාදයේ දෙකීමද නම් ආස්වාදයේ මුල ආස්වාදයේ නැදක් ආස්වාදයේ අගත් යන අවස්ථා තුනම මනෙන් දකින්නට පුළුවන්කම තිබෙන්න ඕන. සම්මරේ යෝගාවචරයේ ආස්වාද ඇතිවෙනකොට ඇතිවීම පටන් ගන්නා අවස්ථාව දැනෙනවා මැද අවස්ථාවක් සමහර විට දැනෙන අග අවස්ථාව දැනෙනවා සමස් තවත් සමහර යෝගාවචරයන්ට පටන් ගන්න අවස්ථාව දැනෙන්නේ මැද අවස්ථාව පමණක් දැනෙන සමහර කල්ප අවස්ථාව දැනෙන්නත් පුළුවන් නොදැනෙන්නත් පුළුවන් ආස්වාදයේ දෙන්නේ එහෙමනේ ඇත්ත වශයෙන්ම ඒ ආස්වාද කරන එකත් ආස්වාද කරන එකත් ඒ ආස්වාදයේ මුල මම අද කියන අවස්ථාව තුනම දැකලා භාවනා කරන්නට පොරොන්දු කරලා කොහොම කොහොම වන්නද ඕනේ පුරුදු කරනවා නේද ආස්වාදයේ ආස්වාදයෙන් ඒ වචන තැන ගිහිල්ලා පළමුවෙන්ම වචනකේ මූලික අවස්ථාව මුල් අවස්ථාව ඊට පස්සේ ඇතිවන්නේ නැද අවස්ථාව ඒ අවසාන වශයෙන් මානසික බොස් වචන ස්ථානයේ යදින විට ඒ අවස්ථාව කරන්නේ අවසාන අවස්ථාවයි මෙලෙසින් මුලමඳාක අවස්ථා තුන තේරුම් ගන්නට ඕන. සාස්වාසය නිරසයි සාස්වාස මුසන්තික කරන විට කර්මයේ මනුෂ්‍යම වදින තැන ඒ මුස්ම වදින විටේ මුල ඊට පස්සේ මේ මඳ අවස්ථාව ඊට පස්සේ ඒ මුස්ම දෙකකින් අවසන් වන අවස්ථාව අග අවස්ථාව. මෙලෙසින් මේ සාස්වාසය සහ ප්‍රාස්වාසයේ මුල මඳ අගත කියන අවස්ථාව තුනම අවබෝධ වෙනින් භවනා ප්‍රගුණ කරන්නට පුරුදු වෙන විට අර සබ්බකාය පටිසංවේදී අත්දිස්සාමේදී පිටට කියන කොටස අපි ප්‍රගුණ කරනවා. ඒ කියන්නේ මුළු ආස්වාදකයම දක්නම අපි හික්මනවා ආස්වාදකයම. මේ හික්මනවා කියන එක පස්සට අපි විස්තර ගන්න දර්ශනා භවනාවකින් මේ ප්‍රගුණ කරන විට සුප්තවද සබ්බකාය කියන එක සදාට යටි විස්තර කරන්නේ. අද මම මේ සබ්බකාය කියන එකට ආස්වාදකය වශයෙන් හිතාගත්තාම හොඳටම ප්‍රමාණයි. මෙන්න මේ ආස්වාදයෙන් දීර්ඝාස්වාදයක තියාස්වාද දීර්ඝාස්වාදයක තියාස්වාද එලෙසින් මේ ආකාරයෙන් අවබෝධ කරගන්නේ ඒ ආස්වාදෝ කාස්වාදෝ මුලක් නැදක් අඟක් කියන අවස්ථා තුනම දකින්න භාවනා කරන යෝගාවචරයන්ට සමහර විට මේ ආස්වාස් පාස්වාස සිංහලදී සිංහලදී ගොත් නොදැනෙන යන්නට පුළුවන්. මේ ආස්වාස් පාස්වාස නොදැනෙන යාමේ ආකාර අවස්ථා කීපයක් තිබෙනවා. ආස්වාසයේ දක්වන අවසානය ප්‍රාස්වාසයේ දක්වන්නේ නැත්නම් ප්‍රාස්වාසයේ දක්වන අවධානයෙම ආස්වාසයේ දක්වන්නේ නැත්නම් ඒකේ සමහර විට ආස්වාස් පාස්වාස නොදැනෙන්න පුළුවන්. නැත්නම් සමානයේ සිට වෙනාවෙන් නොකර දුවනවා නම් ඒ ජීවිතා සාක්ෂාත්කාරයෙන් දෙන්නේ යන්න පුළුවන්. එහෙමත් නැත්නම් සමානයේ ලෝකයේ විවිධ අධිරා සිට ජීවිතයේට නිතිපත් භාවයට යටවෙනවා නම් අන්න ඒ ජීවිතා සාක්ෂාත්කාරයෙන් දෙන්නේ යන්න පුළුවන්. මේ උසම අවස්ථාවක්වත් භවනායේ දීම අවස්ථාවක් නෙවෙයි ඒවට සුඛයන් යදාගෙන ඒවන් ඒ පරිබෝධණයන් යටට ඈත් කරලා තියෙනවා. භවනාව දිනුන යෝගාවචරයන්ට මේ ආස්වාද පාස්වාදයෙන් සිහිය පවත්වාගෙන යන විට ඒ ආස්වාදෝ පාස්වාද කිනම් දෙන්නවත් සමහර විට නොතේරෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ ආස්වාද පාස්වාද තේරෙන්නේ නැහැ, පිටට වැටෙන්නේ නැහැ. මෙන්න මේ අවස්ථාව දැනෙනකොට එනිදී අර ආස්වාද පාස්වාද වදින තැන පිටත බලන බලාගෙන සිටිනවා. ඉතින් බලාගෙන සිටිනකොට මේ නැවත ආස්වාද පාස්වාද තේරෙන්නට පටන් ගන්නවා. ඒ විට නැවත ආස්වාස් ප්‍රාස්වාස් මෙහෙය කරන භාවනාවේ නිරන දීර්ඝ වශයෙන් හෝ කුටි වශයෙන් හෝ මුළු කයම හෝ දකිනවා. මෙන්න මේ විදිහට කරගෙන යනකොට නැවතත් ආස්වාස් ප්‍රාසාසන තේරුම්ගන්න පුළුවන්. ඊට පස්සේ නැවතත් අර ආස්වාස් ප්‍රාසාස වදින තැනට මෙහෙමනේ භාවනාවේ නිරෙන. මෙන්න මේ විදිහට සමහර විට ආස්වාස් ප්‍රාසාසන තේරුම් ගන්න සමහර විට පාඩේ අවස්න ගැනීම මොහොතේ ඉරෙන තේරුම් තේරෙනවා. මේ අවස්ථා මෙලෙසින් පත්ව ගන්නට ඕනේ මතේ මෙලෙස ඒ වාස්තවන පාසාස වදින තැනට පිටුවාම සිටින්න ආස්වාස් පාසාස තේරෙන විට එහෙම මනසකාර ප්‍රවැත්මක් කලේ වෙනවා. එන්න මේ ආදී ගමන විදිහට මොන ආකාරයෙන් භාවනා කරන කරන ඉස්සේ සමහර යෝගාවචරයන්ට සමන සමහර විට නම් යනවා. මේක පහළවන්නට පුළුවන්. සෑම යෝගාවචරයකටම මේක පහළවන්නේ නැහැ. සමහර යෝගාවචරයන් නිමිති පහළවන්නට පුළුවන් නිමිති කියන්නේ මනසට දැනෙන එකපතහන් සෝකපතහන් වගේ දේවල්. සමහර විට බලාපොරොත්තුක් වෙන දෙයක්, සමහර නැත්නම් ආලෝකයක් වෙන දෙයක්, නැත්නම් ආස්වාද පාසාස වැළඳ නිකන් මුතු ඇටලක් වගේ වෙන දෙයක්. මේ වෙන කවර හෝ ලක්ෂණයක් ඇතිවන්නට පුළුවන්. සමහර යෝගාවචයන් පමණයි. මෙන්න මේ ධාතනය ඒ නිමිති පහළව සමහර යෝගාවචර ඒකට ඇදෙනවා. අර ආස්වාද දෙක ආස්වාද දෙක අවධානය යොමු නොකොට අර දැනකට මිනිස්සේ සිට පවත්වන උත්සාහ කරන එවිටේ භාවනාව කැඩෙනවා. මේ අවස්ථාවේදී පිළිපදින්නට ඕනේ ඒ දසනකට මිනිස්සකේ කිසිම සංකේතක ප්‍රශ්නාවක් ඇති කරගන්නේ නැතුව. ඒ දෙස එයක් තේරෙන ආස්වාස්වාස්වාදයෙන් තුන්ිය නැවත නැවත පවත්වා ගන්නවායි මෙහි දීකලේ තවන්නේ. මේ මිනිස් පහළ වෙනකොට බොහෝ යෝගාවචයන් සිත සීතීකට සීතීකට පත්වන ආකාරය අවබෝධ කරගන්න පුළුවන්. කය සැහැල් වෙන ආකාරයක් දක්වන්නත් පුළුවන්. මේ පස්සද්ධිය කියන එක සිදුවන්නේ. මේ මේ අවස්ථාවේදී ඇතිවන නිරන්තර සීතී සුඛයේ තුන පරිපෝෂයක් වන්නේ නැහැ භාවනාවේ ජීවනවලට. ඒකේ දෙකක් මේ අතෝ නිමිත්ත කෙරෙහි මුඛාන්තය කියලා වචනයක් තියෙන එකට යම්කිසි සංහාවකින් බැඳුණු එන්නක් එතන තියෙන අර නිමිත්තක් නැති වෙන භාවනාවක් නැති වෙන පාරාන්ති වෙනවා. එනිසා ඒ ඇතුළේ නිමිත්ත කෙරෙහි මුඛාන්තය ඒකට ඇලෙන ඒකට සුක්ෂමත් භාවයක් අපිට ඇති කර ගැනීම ඇති කරගන්නේ නැතුව ඒකත් තේන්නේ ඉදාහනයකට කිසිම අවධානයක් යොමු කරන්නේ නැහැ. ඒ අර ආස්වාද ප්‍රාසාස වලින් දැනට සබාවන් ආස්වාද ප්‍රාසාසයෙන් සිහිය පවත්වන පවත්වන භාවනාව කරගන්න ඕන. එන්න මේ ආකාරයෙන් මේ භාවනාව ගුණ කරන්නේ සමහර යෝගාවචරණයට පමණයි. තව තවත් ආස්වාද පාස්වාද වශයෙන් මේ දේශයම වෙලින්කොට අර කලින් දැක්ක නිස්සට වඩා එක ප්‍රබලව එක ප්‍රභාස්තරෝ නිස්සක් වශයෙන් දකින්නට පුළුවන් වෙනවා. සමහර විට ඒක නම් ඉස්සරහන් නැත්නම් මානසිකාග්‍රයේ ඉතිරි බොහෝ විට ආරෝපයක් වශයෙන් නැත්නම් වර්ණයක් වශයෙන් මේක දිස්වෙන අර කලින් එකට වඩා ප්‍රභාස්තරයි ඒ තුනක් ඊට වඩා පැහැදිලි වෙනවා. මෙවැනි ප්‍රබහස්තර දේශනා පැහැරෙන්නේ එවැනි නිමිත්තක් තමයි පෙනෙනත් එහෙම ඒක ප්‍රතිභාව නිමිත්ත වශයෙන් පෙන්වන්න කරන්නේ ඒ නිමිත්ත පෙනී ගියොත් එහෙම ඉන්දියෙක කැදී යුතු වන්නේ ආස්වාද ප්‍රාසාද කෙරේ අවධානය යොමු කරන්නේ නැතුව ආස්වාද වචන ස්ථාන ගැන වචන ඒ වචන ස්ථානය මෙතක පවත්වා ගන්නේ නැතුව නිමිත්තේ සිට පවත්වන්න උත්සාහ කරනවා නිමිත්තේ සිට පවත්වනවා මේකේ මේ චිත්තක පෙන්නා වූ නිමිත්ත බොහෝ යෝගාවතරයන්ට සමාගයේ චිත්ත ධනකෝල වෙනස් කරගන්නට හැකියාව ලැබෙනවා. නිමිත්ත වශී කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ සඳහා කටයුතු කරන්නට ඕන. සාමාන්‍යයෙන් මේ දැන් ලබන නිමිත්තක් වශී කරගන්න ආකාර රාශියක් තිබෙනවා. හැම යෝගාවතරයකම එකම ආකාරයක් සිටි කෙරෙන බව පෙන්වන්නේ නැහැ. සමහර විට දැන් මම එක ආකාරයක් කියන ඒ ආකාරයෙන් බොහෝ යෝගාවචරයන්ට ඒ නිමිත්ත වගේ ගන්න මොහොතවන්න පුළුවන්. ඒක මේ අවස්ථාව උදාවුවොත් පෞද්ගලික උපදෙස් ගතේදී මේ පෞද්ගලික චරිතයන් අනුකූලව එයාගේ භවනාවේ අධ්‍යක්ෂණ වලට අනුකූලව ඒ නිහාට භවනා ප්‍රගුණ කළ යුත්තේ කෙසේද කියන එක පෞද්ගලික වශයෙන් උපදෙස් දීලා අපිට කියන්න පුළුවන්. ඒ නිමිත්ත වශයෙන් භාවයට පත් කරගන්නට නම් පළමුවෙන්ම තමයි සිතට අනුකූලව ඇති ඇති නිසා සිතට අනුකූලව වෙනස් කරගන්න පුළුවන් වන නිසා මේ සිත ධර්මද්වයට ලොකු නිතිනවා කියලා අධිෂ්ඨානයක් කරනවා සිතෙන් සිතනවා. ආලෝකදානයක ආලෝකයක් වෙනවා මේ ආලෝකයේ අකලබලයක් පමණ නැත්නම් අනිභාගයක් පමණ ලොකුවට වෙනවා කියලා හිතන විතරට ලොකුට හිතෙනවා. අටයක් දෙකක් සමන්ද කොට කියනවා මේ විදිහට ප්‍රමාණ කොළව ටිකින් ටික ඒ දැනෙන නිමිත්ත ලොකු කරන්න පුළුවන් සමහරවිට මේ මුළු ලංකාව පුරාම පැතිරී යන ආකාරයෙන් මේතා විශාල විදිහට බව ලොකු කරන්න පුළුවන් ඊටත් වඩා විශාල විදිහට ලොකු කරන්න පුළුවන් ඊට පස්සේ ඒකේ ලොකු කරන්න හැකියාවට පස්සේ මේ නිමිත්ත මම මගේ හිතට අනුකූල ඇතිවෙන නිසා ප්‍රදා කරගන්නත් පුළුවන් මේ නිසා මේ මොනිස්ස පුදාවට කියනවා කියලා අධිෂ්ඨාන කරන පුදාවට කියනවා මේ විදිහට ලොකු කරමින් සුභා කරමින් මේක බලන්න පුළුවන් වෙන එකපත් මේ නිමිත්ත ලංකර සමාජ සම්මිත කරලා බලන්නත් පුළුවන් සමාජයෙන් ඈත් කරලා බලන්නත් පුළුවන් සම්මිත කරමින් සහ ඈත් කරමින් බලන්නත් පුළුවන් වෙනවා සිතේ අධිෂ්ඨානය ගන්න ප්‍රතිදේනවා එන්නේ සිහියෙන් බලන්නද පුළුවන් පහලින් බලන්නද පුළුවන් ඒ කියන්නේ සමා දක්ෂ ප්‍රමාණයට වඩා ඉහළින් දකින්නට කියලා බැලුවහම එහෙමත් වෙනවා පහලින් බලන්නට ඕනේ කියලා පහලින් තේනවා ඒ තමයි මාගේ නිමිත්තේ මේ පරිදි ඉදිරිපත් මේදී ශරීරයේ පසුපසින නිමිත්තට යනවා කියලා අධිෂ්ඨාන කරගන්න ශරීරයේ පසුපසින නිමිත්තට යනවා නැවත ඉදිරියෙන් කොනවා කියන දෙයක් කියනවා මෙන්න මේ ආකාරයෙන් සමාගයේ සිත දාන කුලයක වශයෙන් භාවයකට පත් කරගන්නවා මේක පස්ව නිමිත්ත එක්කෝ මොලේ හෝ නැත්නම් හදවතේ කියන කොටස් දෙකේ අවසන් හෝ දිස්කන ආකාරයේ සමාධි අධිස්ථානයේ ගන්න අත්දැකීමට යොදාගන්නට හැකියාව ලැබෙනවා. මේ නිමිත්ත මගේ මොලේ තේනවා කියනකොට හරියට වතුර ප්‍රදේශයේ පිළිඹුවක් තේ. ඒ නිමිත්ත මොලේ දිස්කන. කටපටට වැටෙන සමානවස්තේ නිමිත්ත මොලේ දිස්කන. මොලේ වැටෙනවා. එහෙම නැත්නම් හදවතේ තේනවා කියනකොට හදවතේ තේනවා. වඩා හොඳ හදවතට එනෙහිත් ගැනීම මොකද සිත සමාධිමත් කිරීමට මොලේට වැඩි හදවත තමයි බොහෝ විට උපකාර වන්නේ. හදවත තුළ තමයි මේ ධ්‍යාන වෙන මාර්ගඵල සිත්යන දේවල් උපදින්නේ. මොලේ නෙවෙයි. එම නිසා හදවත ගැනීම තමයි සාමාන්‍ය සුදුසු. ඒ හදවතට ඇතුළත ඒ නිමිත්ත පෙන්වනවා කියලා අධිෂ්ඨාන කරපුවාට පසු විශේෂ කළාට පසු හදවත තුළ ඒ නිමිත්ත දිස්සන්නට පටන් ගන්නවා. මෙන්න මේ විදිහේ ඒ නිමිත්තට සම සිතින් කිසිවක් නැසා බලාගෙන සිටින. මෙන්න බලාගෙන සිටින විට ඒ නිමිත්ත සහ සිත කියන දෙකම එකක් බවට පත් වෙනවා. එක්කෝ නිමිත්ත ඇතුළත සිත සඳහා බසිනවා නැත්නම් සිත ඇතුළත නිමිත්ත සඳහා බසිනවා. ඒ නිමිත්ත නොපෙනී යනවා සිත සම්පූර්ණයෙන්ම නිස්සල වෙනවා සංසම් වෙනවා සංසිඳෙනවා සංපත් වෙනවා. කයත් සංසිඳලා නිස්සල වෙනවා සංපත් වෙනවා ලෝකෝ සමාධියකට සිතපත් වෙනවා. මෙහිදී සමහර විට මේ අවස්ථාව පළවෙනි ධ්‍යාන අවස්ථාව වීමකේ. ඒක නිසකවම කියන්නට බෑ ඒකේ යෝගාවචයන් කතා බහ කරලා ඉඳලා ඊට පස්සෙයි ඒ තීරණය කරත් බහින්නට පුළුවන්. මම සමහර විට පළවෙනි ධ්‍යානෙ නෙමෙයි ඊට පහළ අවස්ථාවක් වන ධ්‍යානෙ ටික ආසන්න අවස්ථාවක් වන උපචාර සමාධි අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ධ්‍යාන මට්ටම් වලට කියන්නේ අර්ථන සමාධි. ඒ ධ්‍යාන මට්ටමට ඔන්න මෙන්න අවස්ථාවට කියන්නේ ඒක පහළ තියෙන අවස්ථාවට කියන්නේ උපචාර සමාධි කියලා. ධ්‍යාන සම්පූර්ණයෙන් හැදෙනවා කියන එකයි උපචාර කියන වචනේ අදහස. ඒ උපචාර සමාධි මට්ටම් වලට පිටපත් වුණාට පස්ව සමහර රෝගාවසන බොහෝ දුරට පැවැතුණා මම ධ්‍යානයකට පිටපත් කරගත්තා මම ධ්‍යානයකට පිටපත් කරගත්තා කියන. ඒ නිසා මේ ගුරු උපදේශ ලබා ගන්නට මොන සමාධියෙන් වලට බහින්නට එපා මේ ධ්‍යාන පිටක්ය මේක අවස්ථා පිටා සමාධිය ආදී කිසිම සත්‍යයකට සමාධිය පිටපත් කරගන්නට ගුරු උපදේශ අනුව පිළිපදගන්නව කටයුතු මෙහාට කටයුතු කරන එක තමයි ඕන. මේ විදිහට කටයුතු කරන විට කලින් ධ්‍යානයේ සිටපත් කරගන්නට පුළුවන් ඒ විහාට දෙවන ධ්‍යානාදී ඇති කරගන්නට හැකියාව ලැබෙනවා. මේ නිමිති පහළ නොවන යෝගාවචරයන්ට මේ ක්‍රමය අනුගමනය කරන්න බෑ. මා කියවා සෑම යෝගාවචරයකටම ඔය කියන නිමිති පහළවන්නේ නැහැ කියලා. මේක නම් ඉතින් පොත්පත්වල තියෙන කාරණාවට විරුද්ධ කාරණාවක්. ඔය පරිසංවිධාමන්ගේ වෙන්නේ අටුවා පොත්වල දක්වා තිබෙන මිනිස්සු පහල කරගන්න නැතුව පිස්සේ ධ්‍යාන පිටක පොදවා ගන්නට කෙනේ කියලා ප්‍රායෝගික වශයෙන් කිසිම සත්‍යතාවයක් නැහැ අපේ භවනා උපදේශයෙන් අත්දැකීම් තුළින් සාධන අත්දැකීම් තුළින් අපි දන්නවා එසේ මිනිස්සු පහල නොවේ ධ්‍යානයට පිටපත් වෙන අය සිටින ආකාරය සිටින බව එනිසා මෙසේ භවනා කරන විට සීයෙන් යුතුව ආස්වාද පාස්වාදයේ මනසිකාර පවත්වමින් ඒක වශයෙන් හෝ කොට වශයෙන් හෝ මොකක්ද දකින්න ආස්වාද ප්‍රාසාස භාවනාවේ නිලම ආස්වාද ප්‍රාසාස සංකේතයෙන් සංකේතයෙන් සංකේතයෙන් භාවනා කළ කිසිම නිසක් පහළ නොවන යෝගාවචරයන් විසින් හා එලෙසින් මේ නිමිත්ත පහළවත් ඒ නිමිත්ත වශයෙන් කරගන්නට අපොහොසත් වෙන යෝගාවචරයන් විසින් ඒ පොතත් එක ඉතින් ඒ කියන්නේ නිමිත්තක් පහළ ගන්නේ නැති යෝගාවචරයන් විසිනුත් නිමිත්තක් පහළවත් ඒක සමාගයේ පිට සංකූලව වසන භාවයට පත් කර ගන්නට නොහැකිවන යෝගාවචරයන් විසිනුත් මේ දෙකොටස විසින්න මේ භාවනාව කලේ ස්වාකාරයේ ධර්මද්වයට වෙනස් ගන්නට සිදු වෙනවා. එහිදී ඒ යෝගාවචරයන් විසින් එවැනි යෝගාවචරයන් විසින් සම්මාගේ සිත තුළ මේ ධ්‍යාන අංග සමතාවයෙන් දිනු කර ගැනීමට ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා ඒ ඉන්ද්‍රිය ධර්ම පහ සමතාවයෙන් දිනු කර ගැනීමට කටයුතු කරන්නට ඕනේ සමත වශයෙන් මේ භාවනා දියුණු කිරීමට අපේක්ෂාවක් තිබෙනවා මේ ධ්‍යාන අංග කියලා කියන්නේ ප්‍රකාශ කළේ ධ්‍යානයකට අරමුණු වන්නා වූ ධ්‍යානය ලැබීමට සිටිය යුතුම වූ සෛතික ධර්ම පහකට හිතේ වෙන ධර්ම පහකට. ඒ ධ්‍යානාංග පහ කියන්නේ විතක්ක, විචාර, සීතේ, සුඛ ඒකාග්‍රතාව. මේ අංග පහට තමයි ධ්‍යාන අංගය කියලා කියන්නේ. විතක්කයේ කියනකොට මනසේ මනසට නැගෙන්නේ බොහෝ විට මේ නොඑක ආකාර සිතිවිලි ගලා යන එක තමයි විතක්කය කියන්නේ. ඒ සාමාන්‍ය මිනිස්සු තමයි විතක්ක කරනවා කියන්නේ නොඑක ආකාර සිතිවිලි නෙමෙයි. මේ විදිහට අදහස් කරන මේ සමත භාවනාවේදී ධ්‍යාන කතා විස්තර කරන විට දක්වන විකල්පයේ කියන්නේ අදහස ඕක නෙවෙයි. විකල්පයේ කියන්නේ අරමුණට නැවත නැවත සිට නැංවීම. දැන් උදාහරණයක් අපි කියවොත් යම්කිසි මිනිස්සෙක් දෙවියෙකුට නැවත නැවත අතින් දක්වනවා. ඔහුගේ අත නැවත නැවත දෙවියන්ට කරා ගමන් කරන්නා තේ. එක සැලක් ගන්නවා ඊට පස්සේ නාමයක් අතගෙන යනවා කුසලයක් අතගෙන යනවා මේ ආකාරයෙන් නැවත නැවත දෙදැක්ක කරලා සමාධිය අත ගමන් කරන්නා ඒ ආස්වාද ප්‍රාසාස අරමුණේම හෝ නිමිත්ත කියන අරමුණේම නැවත නැවත සිට මේ අරමුණටම නැවත නැවත සිටපත් වීමයි ඒකත් කියන්නේ එතකොට ඒ අරමුණකන චිත්‍ර නැවත නැවත පස්සන ස්වરૂපයේ විතක්කය ඒ පස්සන ආකාරයේ පස්සන බව තමයි විතක්කේ විතක්කයෙන් සිදුවන කෂ්ඨය ඒ කියන්නේ සිදුවන කාර්යය අරමුණට නැවත නැවත චිත්ත පස්සනයක විතක්කයෙන් සිදුවන කාර්යය අරමුණට නැවත නැවත චිත්ත පස්සීම තමයි විතක්කය කියන්නේ. ඒකට විචාරය කියන්නේ හරියට දෙලයට ගහපුවා දැසුවාට පසුව ඒ දෙලයට තුල කම්පනයක් ඒ ශබ්ද තරංගවල කම්පනයක් ඇති වෙනවා. ඒ කම්පනය පැතිරි යන දෙලයට පුරා අන්න එලෙසින් මේ අපගේ සිත අරමුණක් තුර පැතිරි යාමක් සිදෙනවා නම් අරමුණ හොඳින් දැකීමක් සිදු වෙනවා නම් අන්න ඒක තමයි විචාරය කියන්නේ. ඒ කියන්නේ බහ ආස්වාස්වාසා සංයමනයට ගන්නවා නැත්නම් මේ විචාරණයට ගන්නවා මේ දෙක තුළ මේ ආස්වාස්වාසාතේ හෝ නිමිත්තේම කියන දෙකේම දෙකෙන් කවරක හෝ මේ පිට සැතෙමින් ගොස් ඒ අරමුණ නැගෙන ප්‍රකට වෙනක් දෙනවා නම් අන්න ඒක තමයි විචාරය කියන්නේ. එතකොට අරමුණේ සිට පැතිරීම විචාරය අරමුණ නැගෙන කෙනීම විචාරයෙන් සිදුවෙන කාගේ සත්‍යය ඒකට තුන්වෙනි ධ්‍යානාංගයේ වශයෙන් දැක්වන්නේ ප්‍රීතිය. ප්‍රීතිය කියන්නේ සිත සිනායන එක. ඒ සිත සිනායන භාවයට තමයි ප්‍රීතිය කියන්නේ. සිත සිනවන ස්වરૂපය, සිනවන බව තමයි ඒ ප්‍රීතිය සිදුවන කාර්යය. ඊළඟ ධ්‍යානාංගයේ සුඛය. මේ ප්‍රීතිය සුඛය අතර විශාල වෙනසක් තිබෙනවා. ප්‍රීතියට වඩා ඉතාම සියුම් වූ ඉතාම ප්‍රණීතව සත්‍යයක් තියෙනවා. සාමාන්‍ය ශේෂිය සිතට පමණ දැනෙන ස්වરૂපයක් වත් සුඛය මුළු කය පුරාම පැතිරී යන සත්‍යයක්. මේ ශේෂිය සහ සුඛය සාමාන්‍යයෙන් අවශ්‍යයි සමානයේ සිත ධ්‍යානයකට පත් කර ගන්නට අවශ්‍ය වෙන යෝගාවචරයන්ට. විශේෂයෙන්ම සමාධිය ඇතිවීමට ශීක්ෂයක් අවශ්‍යයි සුඛයක් අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ දෙන්නම කොට වදාළ තිබෙනවා නීති මාර්ග කායෝපත් සම්පදේපත් සබ්දකාරයක සම්ලේදේ ඒකකනෝදේ සමාධිය කියලා පාඩයක්. ඒකෙන් අදහස් කරන්නේ. සිරිත මාර්ග කායෝපත් සම්පදේපත් කිසිමත් මනසක් තියෙන කය සංකලයක්. මේ විදිහට කය කියන අදහස් කරන්නේ ආස්වාද පාස්වාද සංකේතනයි. ඒ ආස්වාද පාස්වාද සංකේතීමට අනුකූලව රූපකය සංසිඳන රූපකය සංසිඳීමේ ධර්මකෝලව නාමකය සංසිඳන මෙලෙස අර කීකේ ඇතිවෙනකොට ආස්වාස්වාස් සංසිඳීමත් කයේ සංසිඳීම සැහැල්ලු භාවයක් සිටේ සංසිඳීම සැහැල්ලු භාවයක් ඇති වෙනවා ඒකේ මනස කාය පස්සම්බති පස්සස්ස කාය සුඛං වේදේති ඒ කය සංසිඳනකොට සිත සංසිඳනකොට ආස්වාස්වාස් සංසිඳී යන විට සුඛං සුඛයක් දැනෙනවා මේ සුඛිනවටෙන් සමාධියේ මේ සුඛය ඇති ඇයි සමාධිය ඇතිවන්නේ චිත්ත සමාධි භාවයට පත්වනවා. මේ නිසා මේ සීතියට ඉතාම අවශ්‍යම ධර්මයක් සුඛයක් ඉතාමත්ම අවශ්‍යයි. සමාධිමත් කරගන්නකොට මේ සීතියක් අවශ්‍යයි, සුඛයක් අවශ්‍යයි. සුඛයෙන් කරන්නේ නොඅයන විනායන ස්වરૂපයේ සුඛත්ව භාවයේ සුඛයකට පත් වීම ඒ වගේම ඒ සිදුවන කාර්යය තමයි ඒ ඒ පිට සිනායන භාවය නැත්නම් හය සතුටකට සුඛයට පත් වීම තමයි සුඛය කියන එකේ ලක්ෂණය. එතකොට තව එකක් තියෙනවා සත්‍ය විචාර ප්‍රේතික ඊළඟාංගයේ ඒකක්කතාව. ඒකක්කතාව කියන්නේ සිංහල වචනේ එකඟ බව එකඟකම මේක ඒකක්කතාව කියන්නේ අරමුණයි සිතයි දෙක එකට එක්වීමයි ඒකක්කතාව කියන්නේ. කියන්නේ අරමුණ සහ සිත අපි අරමුණ කියලා ගණන් ගන්න මේ ධ්‍යානස්වාස්වාස හෝ එහෙම නැත්නම් අර නිමිත්ත ප්‍රගුණ කරනවා නම් ඒ නිමිත්ත මේ ආස්වාස්වාසා නිමිත්තයන් නිමිත්ත සිත කියන දෙකම එකට කමලම් වෙන අවස්ථාවක් කියන එකටම ඇති වෙන එකටම පවතින එකටම ගමන් කරන අවස්ථාවක් කියන අන්න ඒක තමයි ඒකත්තාව කියන එක මතක් කරන්නේ දැන් උදාහරණයක් විදිහට අපි මේ ඔය ඉදිකට කරන දෙයක් වේදුවක් අස්සේ කියලා ඊට පස්සෙන් වේදුවට පස්සෙන් සාන්දම් කැලක් කරන දෙයක් කරනකොට ඒ සාන්දම් කැලේට යන්න යන ගෙනියමත් සමගම අර වේදුව ඇතුලේ තියෙන ඉදිකටෝ ඉහළට ගමන් කරනවා නතර කරගෙන යනවා නතර වෙන අයාට කරනවා එයාට යනවා මෙහාට කරනවා මෙහාට යනවා ඒ දෙක එකට එක්කලා තියෙන දෙක වෙන වෙන තියෙන ධර්ම දෙකක් නමුත් ක්‍රියාත්මක වන්නේ එකට කියන්නේ කාන්දාන්තය ඉස්සරහින් නැත්නම් ඒකත් ඇත්තට ඇත්තටම සිදු වෙන්නේ. ඒක ධර්මතාව දෙකක්. මෙන්න මෙලෙසින්ම අරමුණ ඇතුළත එකක් දෙකක් වූවාට අරමුණකට එකක් බවට පත් වෙන ඒකාග්‍රතාවයෙන් සිදුවන කර්තව්‍යය ඒකයි. මෙන්න මේ ඒකාග්‍රතාවයෙන් දිනු වීම තුළින් තමයි ධ්‍යානයට පිටපත් කරන්නේ සමාධියට පිටපත් කරන්නේ. මෙන්න මේ කියපු අංග පහ ශක්තිය විචාරය නීතිය සුඛය සහ ඒකාග්‍රතාව කියන මේ ධානාංග පහ මස්ති භාවයකට සමතාවී දියුණු භාවයකට යෝගාවචරයන් පත් කරගන්න ඕන. විශේෂයෙන්ම අර නිමිති පහල කරගන්නට අපෝසත්න යෝගාවචරයන් විසිනොත් නිමිත්තක් පහළ වුවත් ඒ වශී කරගන්නට නැහැ කියන යෝගාවචරයන් විසිනොත් ඒ කියපු ආකාරයෙන් ඒ අංග පහ දියුණු කරගන්නට ඕනේ. ඒ කරන්නේ තමා අධිෂ්ඨාන කරනවා මට විකක්ෂේ පමණක් විනාඩි 15ක් තුළ තේනවා කියලා ආස්වාද පාස්වාදයෙන් සීය පවත්වන භාවනාවේ නියමයි. බොහොම හොඳයි විකක්ෂයේ ඉස්සර එන සිදුවන කාර්යයක් සමග කුක්ෂයක් සමග තේනවා කියලා අධිෂ්ඨාන කරනවා. දැන් ඒක කියන්නේ කාර්යය. කුක්ෂේ කුමාරය. ඒක තේරුම්ම මට මේක දැක්කේ දැනන හොඳයි කියලා හිතලා අදිස්ථාන කරලා මෙතෙක් කියලා කියලා ඥානදායක බලයෙන් ආස්වාදපත්තා කියන අරමුණෙන් පිට පිළිගන්නේ සමාජ විචක්කේ සමාජයේ සිටුලින් ඇතිවන ආකාරයේ ඒ විචක්කේ තුළින් සමාජයේ සිට අරමුණට නැවත නැවත යොමු වන ආකාරයේ පස්කරන ආකාරයේ ඒක පැහැදිලිවම අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. එලෙසින් විචාරයත් අදිස්ථාන කරලා කාර්යනායක 15කට පමණ කාලයකට අදිස්ථාන කරලා ඒකත් කරපණ කරනවා. මේ විදිහට කුණීතිය සුඛයේ ඒකාන්තතාවයෙන් ඒකී අංග වලට වෙන වෙනම අධිෂ්ඨාන කරලා ඒවා සමාවේ සුඛල ඇති කරගන්න මේවා සම්මතාවයෙන් ඇති කර ගැනීම සඳහා සෑම එකකටම විනාඩි 5ක් නා විනාඩි 5 ගණන 5 ගණන අධිෂ්ඨාන කරනවා විනාඩි 10 ගානක් 10 ගානක් මම විස්තර කරනවා කියන්නේ ඉතත් ඒ දාන විචාරයට 10යි සීකයට 10යි සුඛයට 10යි ඒකත්තාවයට විනාඩි 10යි මෙන්න මේ විදිහට සිට නැවත නැවත ඒ අංග පහ සම්මානයේ සිටතල ඇතිවන ආකාරයෙන් අධිෂ්ඨාන කරමින් භවනාවේ නියමන විට මේ අංග පහ සම්මතාවයෙන් සමාවේ සිටතල ජීවනය මේ ධ්‍යාන අංග පහ දිනු කරගන්නේ නැතුව කිසිම කෙනෙකුට ධ්‍යාන පිටක් උපදවා ගන්නට බැහැ ධ්‍යාන පිටකට අරමුණු වන්නේ ওই අංග පහයි. එහෙම නැත්නම් මේ ආස්වාද පාස්වාද භාවනා කළා ආස්වාද පාස්වාද නෙවෙයි ධ්‍යානය ධර්මමයි. එහෙම නැත්නම් නිමිත්තක් කරගෙන භාවනා කරාදී නිමිත්ත නෙවෙයි ධ්‍යානය ධර්මමයි. මේ කියපෝ ධ්‍යානාංග පහ. එම නිසා මේ ධ්‍යානාංග පහ සමතාවයෙන් දිනුවන ආකාරයට දිනු කර ගන්නට යෝගාවචරයන් උපදෙස් ලබාගෙන පිළිපදින්නට කටයුතු කරන්න ඕන. එසේ උපදෙස් සහ ඥාන යෝගාවචරයන් කළ එකම විදියකට මේ ධ්‍යාන අනුකම්පවත් විඥානයට බෑ අපේ අත්දැකීම් වලින් දන්නවා මේ උපදේශ ගන්න එකම විශේෂ ප්‍රියවට බොහෝ මනම යෝගාවචරයන් දෙන්න ඒක වාසිය ගන්නවා. පෞද්ගලික වශයෙන් මෙයාගේ භවනාවේ අත්දැකීම් මත ඕකේ සත්‍ය ලක්ෂණ මත, ඕකේ ඥාන සම්පත්තිය මත, මේ ආදී විවිධ කර්ම මත ඒවා වශී කරගත හැකි ආකාර රාශියක් තියෙනවා. ওই මන්න එක ආකාරයක් ප්‍රකාශ කළේ. මේක මේ හැම හැමදෙනාටම හරියන එකක් කියලා ප්‍රෝපකට සංජය වගේ ඔක්කොම බෙදෙන එක නෙවෙයි. ඒකේ මුත්තේ. එක එක යෝගාවචරයක් සුදුසු පරිදි ඒ ධ්‍යානාංග වශී කරන ආකාරය වාසීකරණ කරන ආකාරයට පස්සන විදිහට උපදෙස් ලබා දීමයි කරේවන්නේ. මෙන්න මේ විදිහට ධ්‍යානාංග පහ වශී කරගත්තාට පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඉන්ද්‍රිය ධර්ම පහක් තිබෙනවා. ඒ ඉන්ද්‍රිය ධර්ම පහ සමකාලයෙන් දිනු කර ගන්නට ඕන. අද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ධර්ම පහ. මේ ඉන්ද්‍රිය ධර්ම පහෙන් සද්ධාව ඉතාමත්ම අවශ්‍ය ධර්මයක්. සමාධියේ සද්ධාවේ ගෝමාවචරයන් තුළ සමා භාවනා උපදෙස් දෙන කම්මස්ථාන ආචාර්යවරයා කෙරෙහි යම් කිසි සද්ධාවේ පළලුවක් ඇති වුණොත් එහෙම ඔහුගේ සමාධිය දිනු කරගන්නට බැහැ කියලා. මොකද සද්ධාව සැතර වශයෙන් සද්ධාව පිළිබඳ නැහැ මේ ධර්ම පහ සංසාරයෙන් දිනන නැති නිසා. එමෙන්සා සද්ධාව පුළුවන් තරම් ඉස්තර වශයෙන් පවත්වාගෙන යන්න උත්සාහ කරන්න ඕන සද්ධාව ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් සමාධියේ පිටුදොට වෙන්නට ඕනේ. භවනා ජීවනයේදී ඒක තාමත් අවශ්‍ය කාරණාවක්. ඊට අමතර වීර්යය අධිකතර වීර්යයක් මේකේ ඉතාමත්ම හිත කරවන්නේ නැහැ. අහිතකර ඉතාමත්ම හිතකර. ඒ වගේම උදාසීන සත්‍යයට පස්සෝ පිටක් ඉතාමත්ම අහිතකර. මේ ධ්‍යාන මට්ටමට පිටපත් කරගැනීමට සුදුසු මට්ටමට පරිණන මට්ටමට අපගේ වීර්යය සමතාවයෙන් තියෙනවා. අධිකතර උද්වේගයක් අහිතකරයි ඒ වගේම හිණෝ වේගයත් ඇහිතරයි අපට සිත සමාධිමත් භාවයට පත් කර ගැනීමට සුදුසු මට්ටමට අවශ්‍ය වන ආකාරයට අවශ්‍ය වන මට්ටමට අපේ වේගය පවත්වාගෙන යන්නට ඕන. පෞද්ගලික වශයෙන් අපද දැනෙන මේ ආයේ සිතතර වේගය අධිකන අපේ වේගය අඩු කිරීම සඳහා අවශ්‍ය දෙයක්. වේගයේ මතයේදී වේගයේ වැඩි කිරීම සඳහා උපදෙස් ලබා දෙනවා. මේ ශ්‍රද්ධාවේ ඊළඟට සතිය. ඉතාමත්ම අවශ්‍ය කරන ධර්මයක් සතිය සම්මා සතිය ඥාන පිටක් උපදවා ගැනීමට සතිය අවශ්‍ය මේ ආස්කාර පාස්කාසේම සිංහ සීත සීතවා කටයුතු කරන විට වෙනස් කරන කරාටට නුදුවන විට සතිය ස්වභාවයෙන්ම නිරායාසයෙන් දිවෙනවා යම් මේකේ සතිය දිනුවක් නැත්නම් භාවනාවෙන් සමාධියක් ලබන්නට බෑ. චිත්ත සමාධිමත් භාවයට පස්සෙන් ධ්‍යානයක් අත්පත් කරගන්නට බෑ. ඒක නිසා සතියේ විශේෂ ආධානයක් යොමු කරලා වෙනත් තරමක මානසික දුවන්නට ඉඩ නොදී පුළුවන් තරමට බැරි ආකාරයෙන් ආස්වාද වෙල්ලේන පාස්වාද වෙල්ලේන සිහිය සිහිගමෙන් සිහිගමෙන් භාවනාවේ නිරෙන්නට ඕනෑ සතිය දිනු කරගන්නට ඕනෑ. ඊට අමතරව සද්ධා විනය සති සමාධි ප්‍රඥා මේ සමාධි ප්‍රඥා කියන ධර්ම දාවයන් දෙක අර කියපු අංග නිසා ඒ කියන්නේ සද්ධාව වේගය සතිය නිසා දිනනවා සමාධිය නිසා ප්‍රඥාව ඇති වෙනවා සතිය නිසා සමාධිය කියන්නේ සතිය නිසා සමාධිය කියන සමාධිය දිනන කෙනෙකුට ප්‍රඥාව ඇති වෙනවා ඒ සමාධිය කියන්නේ අදහස් ගන්න අරමුණ පිටයි දෙකම එකතැන ක්‍රියාත්මක වන තත්යකට පිටපත් වෙනවා ඒ කියන්නේ ආස්වාද ප්‍රාස්වාද පටන් ගන්නා විට මනිතත් පටන් ගත්ත ආස්වාද ප්‍රාස්වාද ඇති වෙන විට ඒ මැද අවස්ථාවේ සිතක් පවතින උන්හිම වෙනකොට ඒ සිතක් නතර වෙනවා. මේ ආකාරයෙන් අරමුණක් සිතත් එකට ඒක රාශී වල එක ධර්මයක් බවට පස්සට ක්‍රියාත්මක වන විටය සමාධිය තමයි සිත තුළ ක්‍රියාත්මක වන්නේ ධ්‍යාන මට්ටම් වලට පහළ වූ අතිචාර සමාධි මට්ටම් වලට පහළ වූ සමාධි තත්ත්වයේ ඒකයි. මෙන්න මේ විදිහට ඒ කියපු ධ්‍යානාංග පහ මේ කියපෝ සත්‍තරාදී මුලිය ධර්ම සහ සමතාවයේ මුලිත දියුණු කරගත්තාට පසු පහසියම කෙනෙකුගේ හිත පළවෙනි ධ්‍යානයට පත් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ සඳහා අර කණේ දීපු ආකාරයෙන් නිමිත්ත දෙලලා ඒ නිමිත්ත වශයෙන් කරගෙන ඒක හදවත තුළට ආගමනය දිසන් බලාගෙන සිටීම තුළින් ධ්‍යානයකට පිටපත් කරගන්නට නොහැකිවන යෝගාවචරයන් විසින් සහ එලෙසින්ම මේ නිමිති නොපෙනෙන යෝගාවචරයන් විසින් අර ආස්වාද ප්‍රාසාස හැරෙන දෙතන අවධානය යොමු කරගෙන විචක්ෂ විචාර තීනික ඒකාග්‍රතා කියන අංග පහම ක්‍රියාත්මක වන ආකාරය දෙස බල බල ආස්වාද ප්‍රාසාසයේ මෙහෙන්නේ ඒ කියන්නේ එකම ආස්වාද රැල්ලක් තුළ මේ අංග පහම ක්‍රියාත්මක වෙනවා. එකම ආස්වාද රැල්ලක් තුළ මේ අංග පහම ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ ආකාරයෙන් ඒ අංග පහම ක්‍රියාත්මක වෙන ආකාරයෙන් දෙකකට දෙකකට භාවනා කරන විට සිත සම්පූර්ණයෙන් ඉතර වෙලා ඒ අංග පහෙන්ම සමන්නාලතෝ සමාධිමත් භාවයට පිටපත් වන ආකාරය සමාධිය පහදිලිව අවබෝධ කරගන්නත් පුළුවන් වෙනවා. මේකේ ඉතක් විචාර කේතකේ සම්පදාසය පත්මඥාන චිත්තං ඉතක් විචාර කේතකේ සම්පදාසය ප්‍රථම ධ්‍යානයේ පිටපත් වෙනවා. සිත නිසල වෙනවා සංස්කම් වෙනවා සංසල වෙනවා. කයත් නිසල වෙනවා සංසල වෙනවා. ආධිත ඒ කියන්නේ ඉස්සල්ලාම මේකත් අවබෝධ කරගන්න ආයත මහත් සුඛයක් ශරීරේ පුරා දැනෙන මුල් ශරීරයෙන් ගිය සිසිල්නාකේ තේරෙන ශරීරයේ සිසිල්ලා මේ ආධිත ආකාරයෙන් අවබෝධ ගන්න පුළුවන් සිත ධර්මයෙන් ඇතික ලෙසම යනවා පද්‍යයක් නෙමෙයි නමුත් දැනෙන පද්‍යසිත කැඩෙන සිත නිතරම පවතිනවා මේ தත්ය සත්‍යක පස්සක් සමාන තේරෙන විදිහට බහින්න දෙපා මේ පළවෙනි ධ්‍යානය කියලා හෝ දෙවන ධ්‍යානය ආදී වශයෙන්. අන්න මේකත් දෙකට පස් කරගෙන යන දක්වා මේ භාවනාව එන්නේ ඕනේ. ඊට පස්සේ ඒ ධ්‍යාන තත්ත්වයකට පත් වුණාට පස්සේ ඒක වශී කරගෙන තමයි දෙවන ධ්‍යානයකට පත් වෙලා තියෙන්නේ. බුද්ධ ඥාන මහන්සියෙන් නම් කරලා තියෙන සූත්‍රයක් සුභාදීපම සෝතේ කියන අමතනිකාය නාමකතාවේ නිස්සසය ඒකෙදි මහාජේ දෙන්නු කරනවා මේ මෙන්න මේ කතාවේ පරිපූර්ණ අදහස් වුණා කියන්න දැන් කාලය මන්ද නිසා එතකොට මහාජේ ප්‍රකාශ කරන එක සංස්කාර ප්‍රෝයෝගාවකේ පළවෙනි ධ්‍යානයේ පිටපත් කරනවා පස්වෙනි ධ්‍යානාවක් යනකොට නැත්නම් දවසක් දෙකක් පස්සෙක් යනකොට මොකද හිතනවා මට දෙවෙනි ධ්‍යානයේ පිටපත් කරගන්නට හොඳයි කියලා නම් හොඳයි ඔබ දෙවෙනි ධ්‍යානයේ සඳහා උත්සාහ කරනවා ඔබට දෙවෙනි ධ්‍යානයේ පිටපත් කරගන්න නැහැ කියලා මොකද අර පළවෙනි පළවෙනි ධ්‍යානෙ වශයෙන් කරන මේක නිසා. මෙසේ පළවෙනි ධ්‍යානෙ වශයෙන් නොකළ නිසා දෙවෙනි ධ්‍යානෙ සිට පස් කර ගන්න ධම්මත සෝවාට පස්සේ ඔහු කල්පනා කරන නෑ ඉතින් මම අර පළවෙනි ලැබු පළවෙනි ධ්‍යානෙට සිටපත් කර ගන්න. ඒ සඳහා අධිෂ්ඨාන කර බහනා කරන ඒකක් නැති වෙනවා. දෙපැත්තෙන්ම ඔහු ඉරියනවා මහන්නේ කියලා ඉතින් මම කරා. පළවෙනි ධ්‍යානෙත් දෙවෙනි ධ්‍යානෙත් දෙපැත්තෙන්ම ඉරියනවා. මොකද කලබල වෙනවා. පළවෙනි ධ්‍යානයට පස්සෙත් ගමන් තමන්න නිදිරි ගාල් කලබලන දෙවෙනි ධ්‍යානයට තුන්වෙනි ධ්‍යානයට හතරවෙනි ධ්‍යානයට හිත උඩ යනවා උඩ යනවා කියලා සමහරක් තියෙන සමහර මේ විවිධ ආකාර මතයන් පැහැදිලි වෙනවා. මට දිනක් සමහර විස්මනය පෙන්වන්නේ. ඉතින් මේ කලබලෙලා ඉහළ දිවිලට කරගෙන යන සාධන ඔක්කොම පිළිගන්න. පිළිගන්න. එමෙන්සා මේ පළවෙනි ධ්‍යානයේ පස්ව සිද්දපත්ව තියෙන වශී කරන්න ඕනේ. ඒ වශී භාවයන් පහක් තිබෙනවා. ඒ වාක්‍ය භාවයන් පහවට අනුකූල සමාවේශිත ප්‍රගුණ කළාට පසු පමණක් දෙවන ධ්‍යානය සඳහා උත්සවවන්න ඕන ඒ සඳහා කටයුතු කරන්න ඕන. නැත්නම් දෙකම තියෙන බවයි බුදුරජාණන් වහන්සේ දෙන්නම් කලේ මේවා මා කියන වචනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේමක පාඨය නිසා ඒ බුදුරජාණන් වහන්සේගේ වචන දරකරන ඒවායේ සත්‍යව පිටවන්නේ කියන්නේ ඇත්තේ කියලා අවබෝධ කරගෙන මේ පළවෙනි ධ්‍යානයේ ඉපස්සනා නම් ඒක වශී කර ගන්න යන්නේ නැතුව දෙවන ධ්‍යානය සඳහා උත්සාහ කරන්න එපා. මොකද ලබපු ධ්‍යානයේ ස්ථාවර වශයෙන් තබා ගන්න නැහැ කියනවා. එම නිසා තමයි ධ්‍යාන වශයෙන් කරන ආකාර පහක් වෙන දාකකින් අපි වචන දෙකක් වන්නන්ට සඳහා ප්‍රකාශ කරන්න සුදුසු අවස්ථාවක් වෙනුවෙන් මේ වගේ පුරකින් පසු විස්තර කිරීමට අදහස් කරගෙන තිබෙනවා. මේ වචන පහක් පහක් වෙන යතිමා ගැන කොටවල තියෙන අදිස්ථාන සමාපත්තිය උත්සාහන කියලා තුනක ආවර්ජන පත්‍යයක් කියන තවත් දෙකකුත්. අදිස්ථානය කියන්නේ භාවනා කිරීමේදී මෙපමණ කාලයක් තුළ මගේ ධ්‍යානයේ සිට මෙතෙක් කල පරිතිවක් අදිස්ථාන තියෙනවා. ඒ අදිස්ථාන කරන කාලය තුළ ඒ කියන්නේ විනාඩි 5ක් හෝ 10ක් හෝ 5ක් 30ක් හෝ නැත්නම් විනාඩි 5ක් විනාඩියක් හෝ තත්පර 5ක් හෝ තත්පරයක්. ඒ අධිෂ්ඨාන කරන කාලය තුළ තමන්ගේ සිත ධ්‍යානයටපත් වෙන්න නම් ධ්‍යානයේ තියෙන්න ඕන. අධිෂ්ඨාන සමාපදයට සම්බන්ධ සිටීමේ හැකියාව තියෙන්න ඕන. උත්හානයේ නැගී සිටීමේ හැකියාව තියෙන්න ඕන. ඒ කියන්නේ විනාඩි 5කට ධ්‍යානයේ අධිෂ්ඨාන කරන විනාඩි 5ෙන් නැගී සිටීමේ හැකියාව තියෙනවා. විනාඩි 10ක් ධ්‍යානයකට අසම්බන්ධ වෙනවා. පැයකට අධිෂ්ඨාන කරන පැයවලින් මේ ධ්‍යාන නැගිටින්න හැකියාව තියෙනකොට විනාඩියකට අධිෂ්ඨාන කරන විනාඩියකින් නැගිටිනකොට තප්පර 15කට තප්පර 10කට 5කට තප්පරයකට අධිෂ්ඨාන කරනවා ඒ තප්පරේ ගැනසුළු කාර්යයක් කළේ ධ්‍යානයක සමායද ධ්‍යානය නැගිටින්න හැකියාව තියෙනකොට එතන වශයෙන් බලන තුනක් තියෙනවා අධිෂ්ඨාන අධිෂ්ඨාන සමාපatti අධිෂ්ඨාන සමාපatti අධිෂ්ඨාන අධිෂ්ඨාන කිරීම සමායදීම නැගිටිනවා මේක කාලය ගත කරන කිරීම පමණක් නෙවෙයි කාලය අදුකරන කිරීමත් ඉතාමත් අවශ්‍යයි. වහවහ ධ්‍යානවල සමවැදී හැකිවන්නේ ඒ කාලය අදුකරන ධ්‍යානවල සම්බන්ධන ප්‍රගුණ කරාට පමණයි. කාලය වැඩි වීම පමණක් අඩු කරන දුරේ මත සමාවතය පළමුවෙන් කාලය වැඩි කර ගන්නවා. විනාඩි 5 10 15 20 25 ආදී වශයෙන් ප්‍රමාණ කෝල වැඩි කරලා ඒකයි සමාන දෙකේ වශයෙන් ඉන්න පුළුවන් නම් පොත් වෙන ඊට පස්සේ විනාඩි 15 10 5 විනාඩි 4 3 2 1 විනාඩි 12 සම්පූර්ණ කමල සම්පූර්ණ 10 සම්පූර්ණ 15 සම්පූර්ණ 4 දෙක අප්‍රේ මේ විදිහට කාර්යය දෙකර ගන්න තමයි සාමතව වාචික භාගයක් ඉදිරියට ගන්නවා. ඊට පස්සේ ආවචන පච්චේකම් කියලා ප්‍රතිභාව දෙකක් තියෙනවා. ආවචන කියන්නේ අර ධ්‍යාන අංග සිහිපත් වීම. මේක ඉතාමත් අවශ්‍ය වෙන ඒ කියන ධ්‍යාන අවශ්‍යිත පස්තර ගැනීම සඳහා මේ ධ්‍යානවල ඉක්මවා යන්න ඕනේ. ඒ කියන්නේ පළවෙනි ධ්‍යානයේ අංග පහක් අපි කියන විචක් විචාර දෙකක එකක් දෙකක්. දෙවෙනි ධ්‍යානයේ පිට පස්තනකොට විචක් විචාර දෙක නැති ගියා. එතකොට මේ පිටකේ එකක් ගන්න කොහොමද කරන්නේ? තුන්වෙනි ධ්‍යානය කරනකොට ප්‍රීතිය නැති වෙනවා සුඛේ සංකප්පයෙන් නම් දෙකක් කරගන්නවා. හතරවෙනි ධ්‍යානය කරනකොට සුඛයක් නැති වෙනවා උපේක්ෂා සංකප්පයෙන් ධ්‍යානන්න දෙකයි තියෙනවා. මේ ධ්‍යානන්න ඉක්මවා යන තමයි නිරෝධී ධ්‍යානවලට සම්බන්ධ වෙන්නේ. නිකම් බොරුවට හිතවලට කියන ධ්‍යානයක පස්සනා කියන එක නෙවෙයි. මේ පිටතින් මේ ධ්‍යානංග විදුප්පදී යන ආකාරය දැකලා තියෙන ධ්‍යානකට පස්සන ආකාරය අවබෝධ කරගන්න ඕනේ. පස්සේ සත්‍ය සත්‍ය වශයෙන් දැනගන්න ඕනේ. මෙන්න මේ ධ්‍යාන අංග ආවර්ජනය කරනවා. මේක විපස්සය, මේක විචාර, මේක ප්‍රේතය, මේක ප්‍රේතයක් අත්දැකීමතාවය කියන ඉතා පැහැදිලිව අර කලින් මේ ධ්‍යානාංග වශයෙන් කරාට වඩා වැඩි අවබෝධයක් වඩා හොඳින් ඒකට කරන්නට පුළුවන් වෙන මේ ධ්‍යානයේදී පස්ව ඒ ධ්‍යානාංග ආවර්ජනා කරන මේ වශයෙන් බලයට ගන්නවා විශේෂ ඒ ගාමතක තවත් වචන භාවයක් තියෙනවා පච්චේ කියන වචන භාවය කියලා පච්චේ විස්තරවචන භාවය. මේකට මම කියන්නේ මේ සම්ප්‍රදායක පටන් අදහසට පැතිරෙන දහසක් පච්චේ විස්තර කියන කෙනෙක්. පොත්පත්වල දක්වන්නේ ධ්‍යානය කරනකොට ධ්‍යානය වලින්කොට කටේකා කියන්නේ ඒක කිසිම ආසදානයක් නෙවෙයි ආවදින කියන්නේ මේක තිබෙනවා. පස්සේ ඉස්සරහම කියන්නේ තමා ධ්‍යානයේ සම්මතනේ ගන්න ආකාරයෙන් ඒ ආකාරයේ ආපද කැටි බලනවා නෝනේ පිටනවා. මා ධ්‍යානකට වාඩිවෙන්නේ ඉස්සලා ආහාර දැකේ නෑ නෑ ආහාර නෑ නෑ මේ විදිහේ මොනකටදී මෙවැනි ස්ථානයක වාඩි මේ විදිහටයි අනිකල්ම සකසා ගන්න සිටියේ. මේ විදිහට මම භාවනා කරගෙන ගියා කටෝවාස සිහියෙන්නට මේ විදිහට දීර්ඝාසත් දැක්ක මේ විදිහට විදිහට ක්‍රියාත්මකයක් මුළු කන්නේ විදිහට දැක්කා. මේ යනකොට මේ නිමිත්ත වෙනවා මේ නිමිත්ත වෙනවා මේ විදිහට වන්න පස්භාග නිසා මම මේ නිමිත්තෙන් ඉඳලා එක වෙලා මේ විදිහට ධ්‍යානයට පස්සපත් වෙනවා. නැත්නම් ධ්‍යාන අංග වශයෙන් කරපු ආකාර ගණන මේ විදිහට මේ විදිහට යන ධ්‍යාන අංග වශයෙන් කරලා මුලින් ඉඳලා වාඩි ඉඳන් ඉඳලා ධ්‍යානයට පත් වෙලා නැගිටිපු තැන දක්වා ආපස්සට දෙනවා. පස්සේ කරා. ආපස්සට නැගිටිපු තැන ඉඳලා මම ධ්‍යානයේ නැගිටිනේම ධ්‍යානයේ ඉන්නකොට කියන්නේ මම උපචාර සමාධි අවස්ථාවේ මම මේ විදිහට කාල පාඩ පාඩනවා. මේක දහසාරත්තර ඇතුළු ප්‍රත්‍යක්ෂා කරාට පසුව ඊළඟටේ වාඩි වෙනකොට කලින්ට වඩා හොඳින් කලින්ට වඩා ඉක්මනට ඒ තත්ත්වය ඇති කර ගැනීමට ඒ උපකාරණ ඇසේ කටයුතු කරන්නට. ඒ කියන්නේ අපි තමයි සතෝ වස්තු සීලයේ සමාසාර කරන විනාඩි 5ක් කලින් භාවනාවේදී අත්දැකලා ඒක දැන් අප්‍රාපේක්ෂා කරන විනාඩි 5ක් මේ කලේ කියලා පහසුකම් නැකාර ඊළඟ භාවනා කරන විනාඩි 5ක් නේ විනාඩි 4ක් නැත්නම් 3ක් 2ක් ඇතුළත ඒක සම්පූර්ණ කරනවා ඊට වඩා ඉක්මන ඊට වඩා ඒකේ විනාශකාරී වැඩි වෙන ආකාරය මේ විදිහට ප්‍රාපේක්ෂා කිරීම උත්සාහන කරන මේ ආකාරයෙන් මේ වචන භාවනා පහට සිතපත් කරගත්තාට පසු විචක්ක විචාරිත සංසිඳී යන නිවි යන නැත්නම් නිරුද්ධ වී යන දෙවන ධ්‍යාන විමුක්තියක් කර ගැනීමට අධිෂ්ඨාන කළා අර ධ්‍යානාංග දෙක බල බලා සිටින එක ධ්‍යානාංග නිරුද්ධ වී යමින් ඒ නිරුද්ධ වෙන ආකාරය පැහැදිලිව දැකලා සිට ධ්‍යානයේ තුල පර්තන ආකාරය අවබෝධ කරගන්න පුළුවන්. කාගෙම නිල අහන්නට අවශ්‍ය නැහැ. බොරුවට කියන්න ලැබුණයි කියලා පැවැත්මෙන් දවසේ නෑ මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමක පාඩවලට අනුකූලව අනුකූලව නිරෝධ වෙන සූත්‍රවලදී බබුද ගන්නව පැහැදිලිවම පෙන්වන්නට තියෙන මේ ධ්‍යානවල සුපපත් කරන්නේ කොහොමද කියලා. ඒක අපස්සත්යෙන් පාදවල තියෙන දැකලා ඒකත් පස්සනාන මේක ගැන කිසිම සැකයක් කිසිවෙකුට ඇති වෙන්නට බෑ. මේක ධ්‍යානයක්ද නැද්ද කියලා. මොකද බුද්ධ වචනයේ එකඟයි සමාගයේ පස්සස්සව බෝධිය බුද්ධ වචනේ හා සම වෙනවා. සත්‍ය වෙනවා. එහෙම නැතුව කරන්න ගියාට බොරුවට වැටෙනවා ධ්‍යානවලට දෙපත් කරගත්තයි කියලා අන්න ඒක උපදෙස් දෙන බොරුවට ධ්‍යානවලට දෙපත් කර ගැනීම සඳහා එනිසා මේ දේශනේ දැන් හරියට නම් සමාජෝන්න වෙනවා මේක නිසා මේ දේශනාව මෙතන කරන්න සඳහස් කරනවා අප අද මේ දක්වා ප්‍රකාශ කරේ අර සායන උපස්ථාන ප්‍රතිපත්තන භාවනාවේ දෙන්නුම් කරනද ආස්වාස්වාස්වාස අරමුණු කරමින් කරන ලබන ආනාපාන සමාධි භාවනාව ආකාරයේ දුක සතර සමසේ වැටෙන ආකාරයෙන් කෙසේ ප්‍රබලන් කළ යුතුද කියන කාරණාව. මේ විදිහට මෙන්නට මේ සති දෙකක් තුළ හවසති දෙකක් ඉදිරියේ තියෙනවා. ඒ සති දෙක තුළ මෙන්න මේ සම්මනක් නෙවෙයි ප්‍රතිග්‍රහයක් අතුව දවසකට පැය දෙකක් කරනවාකින් කාලෙ ඉඳපෙන යදෙනවා. භාවනාවේ නියැලෙන, එසේ නියැලෙන විට ධ්‍යානයකට පිටපත් වූ නැතත් සිටේ සමාධිමත් භාවයක් සිටේ. ඒ වගේම අතියක් වෙනයි ඒ සතිය සමාධියේ පසු විස්තර කරන බගන විචක්ෂණා භාවනාව කිරීමට උපකාර වෙනවා ඇති. නිසා මේ අද ඉතිරි සති දෙක තුළම මේ විදර්ශනා භාවනාවේ නියම නියමෙන් මේ අසන ධර්ම දේශනාව මේ කුසලාන සංසේ කාන්ත වශයෙන් මේ ජීවිත සමාජපත් වීම සඳහා හේතු වේවා සේවා ඒ සමාහිතෝ යථාභූතං පජානාති කියලා බුදුදානස් මහන්සේ කියනවා ඒ සමාධිමත් සිටින් තමයි ඉදන් දුක් සංසේ යථාභූතං පජානාති යන දුක් සමුදය කියන දුක් නිරෝධය කියන දුක් නිරෝධගාමී දීපවත් යථාභූතං පජානාති මේක තමයි දුක මේක තමයි දුක් සමුදය මේක තමයි දුක් නිරෝධය මේක තමයි දුක් නිරෝධ සතිපට්ඨානයේ පටිපදාවේ සත්‍යය කියලා මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ මනා අවබෝධයක් තියෙනවා සමාධිකෝ සමාධිමත් අයද බැලන්නේ කිමත් අයද මේ ධර්මයේ තුළනේ කියන්නේ ඉස්සරහින් මේ කාන්ත වශයෙන් සිත සමාධිමත් කරගැනීමේ වාසනාව උදා වේවා ඒ සමාධිය උදා වෙන තුනේ කියන චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වීම තුළින් වහවහම මේ ජීවිතයේදී ප්‍රාර්ථනීය පරිදි අමා මහ නිවන ඉස්සන්සීමේ වාසනාව සත්‍ය උදා වේවා කියලා ඔබ සෑම කෙනා ආශිර්වාද කරමින් මේ දේශනාව මෙතනින් ඉන්න කරන්නේ. සම්මදනාට අත්තරමක් පස්සේ දැන් අපි පූර්ව කොටස සබඳ වෙන්නේ